බදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නසතරං කාරිකුත් තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානං සම්ම සමාදානානං ආනිතෝ හේතුකෝ විපාකං යථා භූතං සදානාති යන්ති කාරිකුත්‍ර තථාගතෝ අපේකානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං වානසෝ හේතුතෝ විපාකං යථා භූතං පජානාති ඉදන්ති කාරිකුත්‍ර තථාගතස්ස තථාගත බලං හෝති යං බලං ආගම්ම තථාගතෝ බන්ධානං ප්‍රතිජානාති පරිසාසුඛිනා ධම්මදති බ්‍රහ්මචක්ඛං පවත්තේති සද්ධාවත් පිළිතුරු සුරෝපාදුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුණයෙන් අනන්තයි ඥානයෙන් අනන්තයි ගුණයෙන් අනන්තයි ධර්ම දේශනාවෙන් අනන්තයි ධර්ම සම්භාරයෙන් අනන්තයි බෝධි සම්භාර ධර්මයෙන් අනන්තයි අනන්ත ඥාන ජනන්ත ගුණ ඇතිර කරුවක් යන වහන්සේ සාරී පුත්‍ර මහා රහතන් වහන්සේ අමතා මහා සිංහනාද සූත්‍රයේ දෙසූ දවසේදී ප්‍රකාශෝ සූත්‍ර පාඩයක් නිර්දේශ කරන්නේ මහා සිංහනාද සූත්‍රයේ දේශනා කරන්න හේතු වුණේ කුණස්වත්ත ලිච්ඡවි පුත්‍ර ඉක්ෂුන් වහන්සේගේ ගුරු මාත්‍යක් මුල් කරගෙනයි. කුණස්වත්ත කියන්නේ ලිච්ඡවි රාජ කුමාරී. බුදුසාසනයේ පරිදුණා. බුදුසාසනයේ පරිදුණා සමතදාන වැඩලා විවත් නෝන ලැබුවා. විවත් නෝන ලැබුවට මේ ලෝකවල තියෙන දේවල් දකින්න පුළුවන් වුණාට දින කන්නුවෙන් ලැබෙන්නේ. ඒ සඳහා උපදෙස් ප්‍රදාන්න කරුවක් වන්හාසේ කියනවා. මේ දිරක් මොල ලබන්නේතෝ පස්ස සමාසතිලාභයේ ඉඳසිනේ. අසු සමාසති ලබන්නේ තෝන මේ අභිඥා බල ලබන්නේ. රූපාතු ඥාන හතරයි අරූපාතු ඥාන හතරයි අතලා බලලා 14 ආකාරයකින් වටී කරන්න තියෙනවා මේ ඥාන හතර. ඒ 14 ආකාරයකින් වශී කරොත් තමයි අධිශා ලබන්න වෙනම කටයුතු කරන්න හැදෙන්නේ. සමහර කෙනෙක් ඥානයක් ලැබුව සමනේ අධිශා ලබන්න හිතෙනවා. කවදාකවත් ඒක නියම අධිශාවක් නෙවෙයි. අධිශා කියන්නේ විතරක ප්‍රඥාවක්. ඒක චතුර්ථ ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥාවක්. ඒ සඳහා විශේෂ වැඩසටහන් තියෙනවා. එහෙනම් සතර භාවනාව වඩන්නට ඕනේ. සතන භාවනා 10 වඩන සමාධි සමාපatti පුදවන්නේ. ආකාශ සතියේ අර සතන ළමයකින් අති සමාපatti පුදවන්න පුළුවන්. එහෙනම් සමාපatti ධ්‍යාන සතන අතකින් සතන අතකින් මේ අත් සමාපatti ප්‍රගුණ කරන්න 14 ආකාරයකින්. ඒක බොහොම සියුම් වැඩක්. බොහොම සියුම් වැඩක්. ඒ දහස් ගානකින් දෙනකොට තමයි ඒක සමුද්‍රයේ කරන දුෂ්කර වැඩ. නමුත් ඒ විස්සවි රාජපුත්‍රයේ විනාශකයේ සමාද පුළුවන් වුණා. දේශන ලබන්න පුළුවන් අර්ථ සමාපatti කටයුතු කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි මට දෙයක් ඕන කියලා. දිවි ලෝකවල මේවා මට තේරෙනවා. ලෝක මට තේරෙනවා. අපාලල් තේරෙනවා. ඒවත් කියන කර දේවල් මත අහගන්න පුළුවන් ඕන ලැබෙන්නේ නැහැ. මම ඒ කල්ම ලබා ගන්න උපදෙස් ලැබේවා. බුදුරජාණන් වහන්සේ දුන්නේ නැහැ. ඒ කල්ම ලැබෙන උපදෙස් දුන්නේ නැහැ. මේකට මේ සුණක් සත්‍ය මොකද කිලි? වෛර බඳගත්තා. උදව් කරුවා. අත්තාල චේතනාවක් ඇති වුණා සිටිවිල්ලක්. මොකද? මනස් සාදි කුමාරී. සතාවතයන් වහන්සේ සාදි කුමාරී. මම දැන් මේ ජීවකන්න ඕන ලැබුවොත් තථාගතයන් වහන්සේගේ සමභාවයේ වෙනාට ඊර්ෂ්‍යාවෙන් තමයි මේක නෙමෙයි කියලා වැරදි කල්පනාවක් තියෙනවා ධ්‍යානෙන් කියනවා. ඊර්ෂ්‍යාවෙන් මේ දුර්ගියා බුදුරජාන් වහන්සේ ගැන වැරදි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. වැරදි කල්පනාවක් ඇති වෙනවා. නමුත් මේ කරුවස්වාමී වහන්සේ නිස්සලව උපදෙස් දෙන්නේ නැහැ. ඒ විසුණු වහන්සේට ඒක සංඥා ලබන්න තුනක් නැහැ. ඉරමයා කියන්නේ ඒ වදාගන්න බාධාවක් තියෙනවා. මොකක්ද බාධාව? ඈත අතීතයේ අසකුරු සිල්පේ ඉගෙනගෙන සතේ බුදු කෙනෙකුන් වහන්සේගේ කනට අසකුරු සිල්පය අනුව ගලක් දෙලා සතේ බුදුරජාණන් වහන්සේ තුමා ප්‍රාණ ආනන්දරේ කඩ සිද්ධ වුණා මේ කුජලයා. ඔහු ඒ කර්මයෙන් අවිචිමා නරකයේ දීර්ඝ කාලයක් දුක්ඳලාවිලා ප්‍රේත ලෝකේ ඉන්නවා. ප්‍රේත ලෝකයේ දීර්ඝ කාලයක් විශාල දුක් විඳගෙන තමයි යම් කෙනෙක්ගෙන් නැත මනෝ රාජකුමාරයෙ කියලා ඉතින්. ඔහුගේ ඒ අතීත කර්මයේ ශේත විපාක තියෙනවා. ඒ ශේත විපාක නිසා ඔහුට ජීවසන්නුව ලබන්නේ ඒ ජීවිතයේ අවස්ථාවක් ලැබෙන්නේ නැති බව දැනගෙනයි ඒක දෙස්ම දෙන්නේ. ඒකෙන් මේ පුද්ගලයා වරදොන්නවා. වරදොන්නවා දැන් කථාවකයන් වහන්සේට දැනගන්න ඉඳලා තවත් සංඝයාටත් දැනගන්න ඉඳලා තීරුවා. ඒක ඉස්සරහ සිදුවෙන කීපයක් වුණා. ඊළඟ බුදුරජාණන් වහන්සේට ඉස්සක් කාල කරමින් පස්සේ ගියා. යනකොට මේ කෝරක්කේ කියලා තුනක වෘත්තේ පුරණ සෞද්‍යයක්. තුනක වෘත්තේ පුරණ ආජීවයක්. මේ කුණක් අතෝල විතරු තමන් යටේ කිමිකාර පාත්‍රිකූර බුද්ධජානනාතිගේ පාත්‍රිකූර දින කියලා අර තෝරක් අතු ළඟට ගිහින් යන්නේ මොනතරම් පුදුම ලෙස රාජකුමාරයෙක් කියලා අර කුණකෝපේ පුරම තෝරක් අතු ගිහින් ගංගා බුද්ධජානනාතිගේ පාත්‍රිකූර දින කියලා අර ආව ළඟ කරුවක් යනවා කියලා තමයි මොකද මේ කුණක් අතු ගියේ කොහොමද ඒ රහතන් වහන්සේ නමක් ළඟට ගියාම එයා පොරක්පත් රහත්ද ඒ ස්වාමී රහත්ද එහෙනම් බලන්න රහතන් කියලා ඔන්න 18 කින් ඇත්තට මක්කාමක් දිරවා ගන්න ඌරුමක් කාලා දිරවා ගන්න දරුවෝ මරනවා මරණාම දෙල්ලක තෙන්ඩුවක් ගාලා දෙන්නේ ජීර්ණක් සම්බදේන කොම්බිනේ දාන පිටුනේ දානවා ඒත් තමයි මරලා ගියන් උපදිනවා රේඛාගේ කියලා බුදුරජාණන් වහන්සේ ආනාගේ ප්‍රවාසය කිව්වා. ඒ මනුස්සයා තුනක්පත් දෙස්තර මුලාවද්ද අය මනුස්සයා හොයක් අතුලන. ඉතිව සමුන්නහර්ථයේ ඌරුමත් වේම කන්දපා. සමුන්නහස් අත්නිදාති ඌරුමත් වලයා මේ පුරා ගන්න දරුවෝ කලුරේ කරනවා කියලා මේ සකාගතයන් වාසි කියන නිසා මස්න කන්දපා. ඒ මනුස්සයා මාත් මේ ගහක් අතේම කෑම ගැසෙයි. එයාට අපි ගායකයෝ ගෙනල්ලා අර සුනකේපුර දෙන්නා ඉන්න තමයි දෙන්නේ. හත්වෙනි දවසේ මේ ගායකයා කල්පනා කළා අනේ මගේ ආර්යයන් වහන්සේ වදින්නේ නේද? ඌර්මතේ පුජා ගෙදර හම්බ වුණා. හොඳට ඌර්මත් වේලා කියලා ඉන් දුන්නා. හොරක් අද්දී තුවල නරුණක් සමස්තයක් අනුභව කළා. එදාම නරුණා. අර වගේම ජීර්ණක් සම්බ තියෙන පිටුනේ අදලා ගමන් ගියා. සත්‍ය බුදුරජාණන් වහන්සේ උගන්වන සීලය. මේ වාගේ පුදුම ආසනාවන්ත ප්‍රවත්මක් ඇති කරගෙන මේ තුලක් සත්‍ය කරුවක් ගන්නා අතර දීපා සීලයයි. විශාලා මහනුවර කුම්මල් සංගවල සතරමල් සංගවල සිනඟ රැස්වෙන තැන්වල ගිහින් තියෙනවා. ඒ භාග්‍යවතුන්යන් කිසිම කරුවක් සාක්ෂාණයක් නැහැ. ඒ කාර්ක විචාරක තුල ධන තියෙනවා. ඉතලා නැතලා කාර්ක විචාරක තුල ධන තියෙනවා. එදා ඉතින් මේ පිළිපදිනක් කරන ඉතින් සුභසියට නෙවෙනත් යනවා කියලා. ඒ කතාවකයන් වහන්සේ කරුවක් ප්‍රාර්ථනාවක් නැතිය කිය දෙක්තිය. මේක අහනවා කාර්යපුත්‍ර මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දසම සංවේදී ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ගුණාත්මක දැන් දුර වෙන මෙහෙම නගරේ ජනතාව අතර මේ වාගේ පුදුම විදිහට දෝෂාරෝපණයක් කරන අභූත විදිහට කතාවකන් වහන්සේට විග්‍රහ කරනවා. පරිවර්තන වහන්සේවදාලා පාරිචිත්‍රයේ ඔය තුනක් සත්‍ය. ඒ වචනේ අත්නහර. ඒ සිතිවිල්ල අත්නහර. ඒ දෘෂ්ටි අත්නහර කිව්වොත් ඉස්සරතුණු බරක් බහා බහාට ගන්නා කියන්නේ අවිචිනා නරකයේ තමයි. ඔය විදිහට කියනවා නම් රහත් මාර්ගඥානය ලැබූ කෙනෙකු රහත් ඵලයටපත් වෙන්න චිත්තක්ෂණය කියනවා සමාන වෙන්නේ. ඒ වගේ විශේෂ ගුණ බරක් වහා සඳහන් වගේ විචිත්තයේ අනතුරුම වූ අවිස්මන ආරෝපණය. ඒ වගේ ප්‍රකාශ කරලා බුදු ගුණ සම්භාරයක් දේශනා කරනවා. අන්නේ සම්භාරයක් බුදු ගුණ දේශනා කළ සූත්‍රය තමයි මහා සිංහනාද සූත්‍රයේ කරුවක් යනවාට සිංහනාදයක් කියන්නේ. චතුරු විකාර ඥාන, එවැගේම අතිපිරිතේ සම්පානෝන ඥාන, දසබල ඥාන මේ කෝණ විස්තර කරමින් උරුම දිව දේශනාවක් කරස්තුවා. ඒ මැදින් නිසා මූල සංඝාතකයේ සිංහනාද වර්ගයේ මුල තුනක සූත්‍රයක්. දැන් මේ ප්‍රවෘත්තිය දෙකකින් නවත්තලා මාත්‍රිකාකල සූත්‍ර කාර්යය කරන කරුණ සඳහා බලමු. මේ මාත්‍රිකා තුළ දෝෂරපාතේ තමයි මෙතනම මාන විචිතර දේශනාවක් කරන්නේ. නමුත් අද ඒ විතරේ නෙමෙයි ඉදිරිපත් කරන්නේ යන්නේ ඒක අවසාරයෙන් තවත් වැඩගත් සාහසනික දේශනා කරනවා. දසකල ඥාන අතරද පළමුවන්නේ ස්ථාන අස්ථාන ගන්නා ඥානය. ස්ථාන අස්ථාන කෞසල් ඥානය. දෙවෙනි ඥානය තමයි කර්ම විපාක ඥානය. තුන්වැන්න තමයි සම්බත් ගාමිනී ප්‍රතිපදා ඥානය. හතර යන අනේක ඥානා ධාතු ලෝක ඥානය. සත්‍යන්න නානාදි මුක්තිකතා ඥානය. හයයන් ඉන්ද්‍රිය පරෝපරි ඥානය. හත්යන් ග්‍රහණාදීන්ගේ සංකීර්ණක හෝදාන දන්නා ඥානය. අතවන්න කුබ්බේ නිවාස ඥානය නම යන දිබ්බ සත්‍ය ඥානය ගතවන්න ආශ්‍රවය කරා ඒ තමයි ගත බලනා එයින් මේ මාත්‍රාකරණය දෙවන්නේ කුණචතර සාරිපුත්‍ර සාරිපුත්‍රේ මම නරක තවත් ඥානයක් ගැන කියනවා තථාගතෝ තථාගතයන් වහන්සේ අතීතානාගත පච්චුප්පන්නානම් කම්ම සමාදානානම් අතීතෝද වර්තමානෝද අනාගතෝද කර්ම සමාදානයන් පිළිබඳව කාලතෝ හේතුතෝ විපාකං යථා භූතං පජානාති. කාලතෝ කර්මකල්පේ හේතුතෝ හේතුකල්පේ සත්‍වාකාරයෙන් විපාකය ගන්නා සීත. යම්ති සතාවතු යම්ති කාර්කු සතාවතු කාර්කුත්‍රය යම් හේතුන් සතාවතුන් වහන්සේ අතීත කලාවක වර්තමාන තුන් කාලයේ සායිතේ කුසල කුසල වූම කර්ම සමාදානයන්ගේ විපාකය කර්ම සහිතව හේතු සාධක සහිතවන ධන්නේ යන යමක් වේදේ. ඉදන්ත සතාවකත් සතාවක බලන් වූ මෙන්න මේකත් සතාවකයන් වහන්සේගේ දසවිද ඥාන බල අතුලින් ගානයි. යම් බලං ආගම සතාවකෝ එනේ ඥාන බලයටපත් වූ සතාවකයන් වහන්සේ ආත දන්තානම් පතිජානාති ලෝකුරා බුද්ධත්වයේ ප්‍රතිඥා කරනවා. ප්‍රකාශ කරනවා. පරිපාක සීහනාගන් නැගති අත පිරිතෙහි සීහනාද පවත් වෙනවත් අභිවිතර දේශනා කරනවා. බ්‍රහ්මජාතකම් කරත්තේති වරහන් 24ක් ඇති ඕගේ කාකාරය ඇති චතුරාර්ය සත්‍ය නම් වූ බ්‍රහ්මචර්යය පවත් වෙනවා. ඒකට දැන් මේ ප්‍රකාශුනේ බෝධිපාක පිළිතුරු. සරුවත්මන් වහන්සේ අතීත වූ කර්ම විපාක, අනාගත කර්ම විපාක, වර්තමාන කර්ම විපාක ඒක පරිත්‍යාගම මනින් ගන්නවා. ඒ ගන්නා ක්‍රම දසදර ඥානයන්ගේ එක ඥානයක්. ඒ ඥානයේ පිහිටා ප්‍රකාශයන් වහන්සේ සරුවත්ම සාස්ත්‍රාණයේ පිහිටා කරනවා. අද පිළිතේ අභිරේකව විකාරදව දේශනා කරනවා. එවැගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ නැති බ්‍රහ්ම චක්‍රය සවස් කරනවා. ඒකත් මෙහිදී කම්ම සමාදාන කියන වචනය අපේ ත්‍රිපිටක ධර්මයෙන් විස්තර වෙන වචනයක්. බෞද්ධයන් අතර නිතර අහන කතාවක්. බොහෝකින් කවදාරි යම්කිසි දුකට විසතරපත් වුණොත් කවුරුත් කියනවානේ කර්මයේ විපාකය. කර්ම කල්ය. පාපය දුනකේ. නමුත් ඒවා සම්බන්ධව යථා කර්තයෙන් දැන ගැනීමට රහතන් වහන්සේ කෙනෙකුටවත් ලැබෙන්නේ නැහැ. ලෝකුරා කරුවත්යන් වහන්සේ පමණයි ඒ කර්මයේ පිළිබඳව හේත්කාරු ධෛර්යව සියල්ලම දේශනා කරන්න සමර්ථ වෙන්නේ. ඒ කියන්නේ ඊළඟට ඊටමත අතරුවක් කෙනෙකුට ඊටමත නිමකල වෙනසි කාරණා හතරක් තියෙනවා. ලෝක විෂය, සත්ත්ව විෂය, බුද්ධ විදේ හා අරමුණ කියන්නේ. විශේෂ ගමනකම අරමුණ. දර ගෝත්‍ර වෙන අරමුණ. ලෝකයේ පිළිබඳව සියල්ල කිසි කෙනෙකුට නිවාරක් දකින්න පුළුවන් කම. එවැගේම ලෝක සත්‍ය පිළිබඳව සියල්ල කිසි කෙනෙකුට නිවාරකට දැක්වන්න බැහැ. එවැගේම පරිවර්තන වහන්සේ විද්‍ය විෂය කිසි කෙනෙකුට පිටා මතාලින් කරන්න පුළුවන් කමක් නැහැ. අනික කර්ම උපාදිකා මතක් ගැන ගිනි කරන්න පුළුවන්කම නැහැ. ඒක නිසා මේ අචින්තනීය ධර්මයක් ඇතුළත හඳුන්වනවා කර්ම විපාක. ඒ සූත්‍රාන්ත කිසිකේ දක්වන අදාපේ ආකාරයකින්. සූත්‍රාන්ත කිසිකේ දෙලක ආකාරයකින් දක්වනවා. එවැගේම පරිසම්බිදානංගතාලේ දේශනාවන් දෙලක ආකාරයකින් දක්වනවා. අභිධර්ම කෘතිකය අනුව තේන 16 ආකාරයෙන් දක්වනවා. අභිධර්ම කෘතිකය තමයි සාහිත්‍යයේ මේ කර්ම විභාග දක්වන ලබන්නේ. එකිනෙක දක්වන ඒකා වැඩගත් කාරණා සම්පත්‍ය හතරක් හා විපත්‍ය හතරක් කියලා කරුණා ගන්න. මෙලෙසේ සායතනවා විපත්‍ය හතරක්. ගති විපත්‍ය, උපදී විපත්‍ය, කාල විපත්ති, කාය විපත්ති කියන හතර. සම්පත්ති හතර ගති සම්පත්ති, උපදි සම්පත්ති, කාල සම්පත්ති, කාය සම්පත්ති නම් හතරක් තියෙනවා සම්පත්ති හතරක්. මේ හතර දෙකෙන් වැඩි වෙනවා. කුසල අකුසල විපාක දීම නොදී වශයෙන්. ඒකට ගාස්ථාකාර දෙන්නේ. ඒක කෙටියෙන් කලකා බලමු. අත්ථේ සත්‍යාවේ පාපකාමී සම්ම සමාදානාවේ ගති විපත්තේ ආගම විපස්සන්ති අත්තේ කච්ඡානේ කල්යාණානේ සම්ම සමාදානානේ ගති විපත්තේ ප්‍රතිලාභාන් නිවිපස්සන් තුන දෙකක් තියෙනවා ගති විපත්තේ නිසා දෙකක් තියෙනවා ගති කියන්නේ අපාය පරිසංගිය නරකයේ පිළිසං අපාය දේශාපාය අසුරාපාය කියන මේ සිව් අකාරයෙන් වල්කන කුසන්න නම් මේ ගතිය විපත් ගතිය. අපිට විපාකයේ කුසන්න තන අදේ කුසල්. ඒ තන කුසන්න නම් කවර හෝ කෙලෙ මහා පින්වතියත් යනවා යම් කිසි අමේකෝදී. කර්ණාසන්න මොහොතේ අක්ෂා කියන යනවා. දෙවියොත් ධර්මයේ සමාවියට දින අවසන් වීමෙන් යම් කිසි ඒවා. එන දිහාම ගති විපත් නිසා අකුසල විපාක විපාක දෙන්න පටන් ගන්නවා. කුසල විපාක ප්‍රතිදානය වෙන දෙකක්. අත්ථේ කච්ඡාමි පාපකාලි ධම්ම සමාදානානි උපදි විපාක්යෙන් ආගම විපාක්යන්ති අත්ථේ කච්ඡාමි කල්යාණානි ධම්ම සමාදානානි උපදි විපාක ප්‍රතිදානය වේපක්යන් යන දෙකක් කියනවා. උපදි කියන්නේ මනෝලව උපන්නා වූ මිනිසයන් අතරට විරූපියා ඉන්නවා. අන්ධයන්, ගොළුයන්, දිනරන්, උම්මත්තකයන්, අංගලිකුණු අය, හිලු අය, ගොළු අය ඔක්කොම විරෝධියයි. ඒ විරෝධී කරන කියන උපදිවි සත්‍යය කියලා. ඒ උපදිවි සත්‍යය නිසා අකුසල විපාක මතුවෙන කල දෙනවා. උතර විපාක ප්‍රතිදාන වෙන දෙකාගේ හතරයි. අත්‍යකච්ඡානි පාපකාලි කම්ම සමාදානානි කාල විපත්යෙන් ආගම විපත්‍යයි. අත්ථේ සත්‍යං කල්යාණං සම සමාදානානි කාල විපත්ති ප්‍රතිදායකාන් විපත්‍යයි. කාල විපත්ති කියන්නේ මනුෂ්‍ය ලෝකයේ දුර්භික්ෂ කාලය. එවැගේම දුෂ්ට රාජ කාලය, අබුද්ධෝත්පාද කාලය, විරේණ කාලය, දත අකාලික කාලය. මේ අපි කියන අකාල විපත්ති. මේ කාර්යෝ 2000කට පෙර ලංකාවේ තිබුණ කාල විපත්තිය. දොළොස් අවුරුද්දක් තිස්සේ. ඒ කාල විපත්තිය යන ගණිතියා කාය කියලා හඳුන්වනවා. කර්ම තුනකින් ඒ කාල විපත්තියට පත් වෙන ලෝකකට වැටියා. බ්‍රාහ්මණ තිස්ස බය, දුර්භික්ෂ බය, සර බය කියන්නේ. අනිජාතික බය කියන්නේ. ඒ කියන කාල තුනකින් සත්‍යයේ මහා දුර්ගතා කාලයක් ඇති. ඒ වගේම මේ කාර්ය කිත් දෙකක තිස්සන තවත් එකක් ලැබුණා. ඒ වාට මේක අවුරුදු 20කට ඉස්සෙල්ලා තවත් දෙවියන්ට අවුරුදු 20ක් තියෙන කාලෙක. ඒ කාලෙකත් ආහම අකුසල විපාක විපාක දෙයි. කුසල විපාක ප්‍රතිදාහම වෙයි. ඒක දෙකයි ආයයන්. අත්ථ කච්ඡාමි සම්පාත කාල සම සමාදානානි අයෝග සම් විපත්ති පස්සේ විපත්ති ආගම විපත්තන් අත්ථේ සත්‍යානි කල්යාණානි සම සමාදානානි අයෝග විපත්ති ප්‍රතිබාහාර විපත්තන් අයෝග කියන්නේ නියමයේ කුසල් කිරීම ඒ යෝග කියන වචන දෙක ඒ කියන උපකාරයෙන් කියන ප්‍රඥාවල් දෙක යෝග කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපිරිසු යෙදීම මුතිකාගේ වශයෙන් පොරහත් කියන දාන සීල භාවනා දිකා ගැතිවි. සම්මෝනි තෝනි යුක්ත කර දේවා. ඔතෙන් කුතුරිත් දිරිය. කුතුරිත් දිරියම නැතිනම් ඒක කියන පළවෙනි විකක් කියනවා. ඒ කියන්නේ කාමුද්වාත්‍රේ කරමින් අසද්ධර්මයේ ප්‍රවණේ කරමින් අයෝනිසෝ මනසිකාර යෙදෙමින් මිත්‍යා ප්‍රතිසත්‍ය අනුගමනය කරමින් කුණ්ඩලෙන් අකුසාරයක් කරන මේක කයෝ විකක්. එතකොට මේ කයෝ විකක්යේ මහා පුණ්‍යවන්තයෙක් වුණත් පළවෙනි විසත්ය නම් වූ ඒ දුකෙත් පුරණ ජීවිතයක් බවට පත් කරගත්තා නම් අකුසල විපාක විපාක දෙන්න පටන් ගන්නවා. කුසල විපාක ප්‍රතිගාමී වෙනවා. දැන් ඔන්න අසක් කියුණා දෙක දෙක ගයි. ඊළඟ සංකප්පිවාරි. අත්ථේ කච්ඡාමි කල්යාණානි සම්ම සමාදානානි ගති සම්පත්තිය ආගම විපස්සනා අද්වේ සංකානේ අරිය පාපකාරී සම්ම සමාදානානේ ගති සංකප්ති ප්‍රතිභාවහන විපස්සන ඒ කියන්නේ ගති කියන්නේ මෙතන සුගතියයි ගති සංකප්තිය නම් සුගතියයි මනෝලෝක යෝලව බමුණෝ යන්නේ සුගතියයි කොටින්ම කුසල විපාකයෙන් උපදින්නේ සුගතියයි ඒ කුසල විපාකයෙන් උපන්නා සුගතියෙහි උපන්න ඒ සුගතිය නිසා කුසල විපාකයෙන් උත්සාහ දෙන්න පටන් ගන්න අකුසල විපාක ප්‍රතිබාහනයේදී එන්න දෙක. අත්ථකච්ඡානි කල්යාණානි සම්ම සමාදානානි උපදි සම්පත්තියෙන් ආගම විපස්සන්ති අත්ථකච්ඡානි පාපකාරි සම්ම සමාදානානි උපදි විපස්සී ප්‍රතිබාහානි උපදි සම්පත්ති ප්‍රතිබාහානි විපස්සන්ති උපදි කියන මුලින් සඳහන් කළ තේන අංග විකලාදී විරුද්ධ නෙවෙයි ප්‍රතිසම්පatti. ඒ කියන්නේ හොඳ ප්‍රයත්න කරන අයගේ කල අත්කල ශරීරවලවල එවාගේ වර්ණය මේ ආදී වශයෙන් ආරෝහ කරුණා සම්පන්න සිතුවම් මන වදින සිතුවම් පියවන ප්‍රසාදිනිය රූප සංස්කෘතිය ලැබුණා නම් ඒක ප්‍රතිසම්පත්තියයි ප්‍රතිසම්පත්තිය නිසා කුසල විපාක මත වෙනවා අකුසල විපාක යටපත් වෙනවා අත්තේ පච්චානි කල්යාණානි සම්ම සමාදානි කාය සම්පත්තින් ආගම්මි විචක්කන්ති අත්තේ පච්චානි පාපකානි සම්ම සමාදානානි කාය සම්පත්ති ප්‍රතිදානං විපස්සති ඒ කියන්නේ යහපත් උදිච්ච කාලේ ධාර්මික රාජි සමයේ එවැගේම දියල් ගහවත කාලේ මනුෂ්‍යයන් බොහොම ඥානවන්තව තමගේ ජීවත් වෙන කාලේ දෙවියන් පවත්නා කාලයේ බුදුසාසනය පවත්නා කාලයේ කාල සම්පත්තිය. ඒ කාල සම්පත්තිය දැනීමෙන් කුසල විපාක විපාක දෙන්න පටන් ගන්නවා අකුසල විපාක යටපත් වෙනවා. අත්ථේ සත්‍යානි කල්යාණානි සම්ම සමාදානානි ප්‍රයෝග සම්පත්තියෙන් ආගම විසක්සන්ති අත්ථේ සත්‍යානි පාපකානි සම්ම සමාදානානි ප්‍රයෝග සම්පත්‍ති ප්‍රතිභාය අනුවිසක්සන්ති. ඒ කියන්නේ සුන්දරව සුපිරි කරනවා නම් කල්යාණ මිත්‍රයන් අසුරු කරමින් සද්ධර්මයේ ප්‍රවණය කරමින් වේරකේ මනසිකාරයේ පුරුදු වෙමින් සම්‍යක් ප්‍රතිපදාන්ව දාන සීල භාවනාදී කුසල් කරමින් සුගුණී සුපිරි කරනවා නම් ඒ ප්‍රයෝග සම්ප්‍රාප්තිය නිසා කුසල විපාක මතුවේ අකුසල විපාක ප්‍රතිදාන දෙයි දැන් මෙතන කර්ම වාසයයි කියලා ධාතුවයි මේ ධාතුවේ ආකාරය කර්මීකාත දේශනය අභිධර්ම සූත්‍රයේ විභංග අත්න කර්මයේ ඥාන විභංගයේ දැක්වෙනවා. එවාගේ මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේලා දේශනා කළ මහා සිංහනාද සූත්‍රයේ දැක්වෙනවා. දැන් අපි කලකා බලමු මේ විපත්ති හතරෙන් අපි වළකින්නේ කොහොමද? සම්පත්ති හතර අපි උදාහරණ කරගන්නේ කොහොමද? අපට ගති විපත්තියක් අපි ඒක දුනා. මේ ඉදිරියට අපි යටි විපස්සයකටපත් නොවෙන්නේ වගකීමක් බාර ගන්න ඕන. අපට උපදේශාත්‍ය ආකාරයේ දෙකේලා තියෙන අනන්ත වාරය. මේ විදිහට අපට උපදේශාත්‍යක් නොවෙන්නේ අපි වග බලා ගන්න ඕන. අපට කාල විපස්සය ආකාරයේ දෙකේලා තියෙන අනන්ත වාරය. ඉතින් ඒක අපි කාල විපස්සයකට මොන මොකාන්නේ වග බලා ගන්න ඕන. අපි සතරදී බොහෝ කයෝ විපත්තියේ භාගය ගන්නවා. නමුත් නැවත කයෝ විපත්තියකට නොයන්නේ වග බලා ගන්න. අපි අද ගති සම්ප්‍රත්‍යයට දැනුම් දෙනවා. ඒ ගති සම්ප්‍රත්‍ය ආරක්ෂා කරගන්න විකට පවත්වා ගන්න අපි වග බලා ගන්න. අද අපට උපදි සම්ප්‍රත්‍ය ලැබිලා තියෙනවා. මේ විදිහේ නිවන දක්වා ආරක්ෂා කරගන්න අපි වග බලා ගන්න. අපිට අද කාල සම්ප්‍රදායේ ලැබෙන තියෙන බුද්ධෝත්පාද සමය නිසා අපි මේක නිවන දක්වාම කාල සම්ප්‍රදායේ ලබන්නේ වැඩකලා ගන්න අද අපි ප්‍රයෝග සම්ප්‍රදායේදී සිටිනවා අපි නිවන දක්වාම ප්‍රයෝග සම්ප්‍රදායේ ලබන්නම් වාස අපෙන්න පුළුවන් ගමන මේ සම්බන්ධව කලේ දෙකම දේ තමයි අප්‍රමාද වී අප්‍රමාද වී අප්‍රමාද වෙන කියලා කියන්නේ කුමක්ද බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙනවා අභිධර්ම පිටකයේදී උදංග ප්‍රකරණයේ කුද්දකයක් උදංගයේ කෙලෙස් 1500ක් ඒ කෙලෙස් 1500 අතරත ප්‍රමාදය ගැන කියන වැදගත් පාඩමක් ඒ ප්‍රමාදයේ ප්‍රතිපත්තියක් තමයි අප්‍රමාදය කියලා කියන්නේ සත්‍යකත්මෝ සමාධෝ කාය දුක්ඛරිතේ රසෝ දුක්ඛරිතේ මනෝ දුක්ඛරිතේ සංසතුවා කාම ගුණේතු සික්ඛත් වස්සංගෝ වස්සංගා නිස්සදානං කුසලානං වා ධම්මානං භාවනායේ අසත්ත්‍ය පිරේතා අසත්ත්‍ය පිරේතා අනිත්‍ය පිරේතා ඕලේන වෘත්තිකා නිච්චිත සංගතා නිච්චිත දුරතා අනාතේවන අභාවන අභවී සම්මං යෝ යෝ රූපෝ සමාධෝ සමග්ගන සමාධි සත්සං අයං උච්චි සමාධෝ එන්න ප්‍රමාදයේ විස්තර කළ දේමුක දේශනා පාඩය. ප්‍රමාදයේ කියන්නේ කුමක්ද? කලින් සිදුවෙන අකුසල් තුන, වතුරින් සිදුවෙන අකුසල් හතර, ඉතින් සිදුවෙන අකුසල් තුන කියන මේ කුඩේ දුක්ඛරිත කරෙහි ඒක මුදා හරිනවා. වස්සාග්ගෝ කියන්නේ මුදා හරිනවා. සංකතෝ කාම ගුණයේදී මේ ඉන්ද්‍රියන් තුනම පස්සම් ප්‍රති කරේ ඒක මුදා හරිනවා. ඒ කියන්නේ සතියෙන් දොර වෙනවා. ඒ ඒ පාපයන් කෙරෙහි දින ඔත්තක් නැතුව ඉඳන්නේ දුක නිදහසේ අඳින්දාරි. ඒක දිනෙම සමාධිය. දාන කියන භාවනාවේ කුසලයක් කරගන්නේ කලදී අනාතේවන අසක්කච්ච පිළිවෙත ගෞරවයෙන් කියන්නේ අගෞරවයෙන් කියනවා ඒක ප්‍රමාදයක් අතහත්ක් පිළිවෙත නැවත නැවත වේදී හරිනවා ඒකත් වෙනවා. අනිත් පිටින් එක චින්තනයේ නිමාව ගන්නෙ නෑ. චින්තන අදාළ කරනවා. ඒකත් වෙනවා කියනවා. ඕනින උච්චිත පින්කම් කරන්න පසුබට වෙනවා. ඒකත් වෙනවා කියනවා. නිස්කිත සම්ලතා සුඛාගිරියේ සංදේශිකින් අත්හරිනවා. ඒකත් වෙනවා කියනවා. නිස්කිත දුරතා උසස්නේ වීර්යයේ අත්හරිනවා. ඒක ප්‍රමාදයක්. අනාථය වෙලා විකල් ආදරේ නොකර හරිනවා ප්‍රමාදය. අදාවන විකල් වැඩිමක් නොකර හරිනවා කුසලයක් හරිනවා. ඒකත් ප්‍රමාදය. අදහෝමී කම්මං බහුල වශයෙන් කුසල නොකර හරිනවා. ඒකත් ප්‍රමාදය. යෝ ඒ රූපෝ පරාදෝ මෙන්න මෙවැනි අමතක වීමක් වෙනවා ඒකත් ප්‍රමාදය. සමජන ප්‍රමාද වෙන ආකාරයක් ප්‍රමාදය. සමාධිසත් සං ප්‍රමාද වෙන බව ප්‍රමාදය. ඒකට මේ ප්‍රමාදි කියන වචන විග්‍රහ කරන්නයි විස්තර වචන තුනක් අවශ්‍ය වෙන්නේ. ඒක ප්‍රතිපස්ස සත්‍ය තමයි අප්‍රමාදය. ඒ කියන්නේ කායවා මනෝ දුක්ඛිතයන් කෙරෙහි සමුදාහරින සම්පදානකාරී වෙනවා. කවරෝම පාපයක් කරන් ඉදිරිපත් වූ වෙලාවේදී තමන්ගේ සිහිය පිහිටුවාගෙන පාපයක ලැජ්ජා පාපයක භාරයක දවාගෙන අර කුඩා දරුවෙකු දිනේකට නැවත අර දික්ුණා වහාම ආකාශ කඩ ගන්නවා මේ පාපයෙන් අතර දෙනවා. කුකුළු පියාදුවා දිනේකට නැවත නම් කරා වහාම ආකාශ කඩ ඇදලි ගෙනවා. ඒ වගේ පාපයෙන් තමන්ගේ දුරු කරුවන් ගැන තමන් හිතෙන පුරන් ගැන හිතලා ඒ ඒ පාපයන්ගෙන් බලපෑම. අන්නේ විදිහට ඒ කුණ්ඩලෙන් සිදුවෙන අකුසල් කෙරෙන් වැළකීමේ කිරිය අප්‍රමාදී. ඒ වගේම සත්සංකත පෙරදී හිත මුදා හරින්නේ. ඒ වාතරේ අනිත්‍යතාව, දුක්ඛතාව, අනාත්මතාව, අසුභතාව ආදීනතාව හොඳින් නුවණින් කලකමින් මේ සතුටුමන්ත වේවා. දාන කියන භාවනාවේ කුසල් කරන්නේ ඉතිපත් වූ ධනදී බොහෝම ගෞරව සම්ප්‍රයුක්තය. ඒක ගෞරවයෙන් සකස් කොට ඉස්සරහ ලැබෙනවා. බණහන් දෙවියා බොහෝම ගෞරවයෙන් බොහෝම ගෞරවයෙන් සමාධිව තෝරනවා. එවැගේම සාකච්ඡා කිරීම. ඉන්කමක් කරන්න ගියාම එකවරක් වෙනම තියෙන්නේ නැවත නැවත නැවතත් ඒක කරනවා කරන්න නැති වෙලා සිටින ආවර්ජනා කරනවා. හැමදාම පිටා පිට දියුණු කර ගන්නවා සාකච්ඡා කිරීම අප්‍රමාදයි. නිත්‍යක කිරීම සමහර හෝ සීකමක් කරන්න පටන් ගත්තනම් නිමාව දක්වාම වේදෙනවා. අතරමං කරන්නේ නැහැ. ඒක අතරමං නොකිරීම නිසා පිළ සම්පූර්ණ වෙනවා. මේක දිට්ඨි කිරේ පාර අප්‍රමාදය. අලෝල වෙන උද්දිත කවදාහක්වත් සීකම් කරන්න පසුබට වෙන්නේ නැහැ. අනුගලායම සමා පින්කම් කිරීමේ උද්‍යෝගීමක් වෙනවා. අහම්තරේ අහම්තරේ කියලා කියනවා මනුස්සරාට මනුස්සරාට යනවා කියන වගේ අන්න වෙලාවෙම සිල්පදක් කරන්න තියෙනවා නම් ධනක් දෙන්න ධනක් ගහන්න සීල් වශයෙන් භාවනා කරන්න කුමරෝපී කරනකොට ඉදිරිපත් වෙනවා ඒකත් අප්‍රමාදී අනිත්‍ය සංගතා කොයි වෙලාවකවත් උසස් දිනේ හන්දි අත්හරින්න කොයි වෙලාවක හරි මම සිල්පදක් කරගන්න ලැබේවා කියන කුසල සංගය අවදීන් කරවා ගන්න කුසල ක්‍රියාවක් දෙන්නේ නැති වෙලාවේ ඉතින් කුසල කරනවා තමන් කරපු දේවල් සිතින් ආවර්ජනය කරනවා. අනුස්සති කරනවා. ආවර්ජනය කරනවා. එවගේ මෙහි කරනවා. එවගේ බුදුදහම හිතින් කියලා කියවා දවස් දෙනවා. විතරනේ පරිච්ඡේදයෙන් කියලා කියවා දවස් දෙනවා. බුදු ගුණන් මෛත්‍රී අතුව මරණ සතිවැනි දේවල් අනුස්සති වාදයෙන් නිතර නිතර ආවර්ජනය කරනවා. ඒකත් හැම වෙලාවෙම කුසල ඡන්දයෙන් සමන්විත. අනුස්සති දුරකා ප්‍රේමනාවකවත් කුසල කිරීමේ ඊර්යයක් කරින්නේ. හැම වෙලාවෙම උත්සාහ ගත්ත උනන්දු වෙච්චේ වීර්ය යුක්ත වේවා. ඒකත් අප්‍රමාදයි. ආතේ වෙලා කුසලයක් කරන්න බොහෝම ආදරේ. ඕක කලකින්නේ ඒකත් අප්‍රමාදයි. භාවනා නැවත නැවත කුසල කරන්නේ ඒකත් අප්‍රමාදයි. බහුලී සම්මාල් බහුලාතේ කුසල් කිරීම යෙදෙනවා ඒක අප්‍රමාදයි. මෙන්න මේ විදිහට අකුසලයන්ගෙන් වැළකීම සඳහා කුසල කර්මයන් කිරීම සඳහා සිිතේ යම් බඳු එළඹ සිටි සිහියක් පවත්වනවා නම් ඒකට කියන්නේ අප්‍රමාදී අප්‍රමාදී බුදුරජාණන් වහන්සේ සෑම දවසකම දිනකට තුන් විටක් විච සංඥා වහන්සේට මේ අප්‍රමාද සභයයි අනුශාසනාවක් දේශනා කරන්නේ අප්‍රමාදයෙන් දික්කේ සම්පාදේක මානෙනි අප්‍රමාදයවත් සිහිනුවණින් ප්‍රතිපත්ති සම්පාදනය කරත්වා. මක්නිකාද දුර්ලභෝ විච්ඡේ බුද්ධෝත්පාදෝ ලෝකස්මි. මහල්මනේ බුද්ධෝත්පාදේ ලොව දුර්ලභයි. දැන් ලැබිලා තියෙන අප්‍රමාදයේ. දුර්ලභෝ මනුස්සත් සතිලාභෝ. මනුෂ්‍යභාවයේ දුර්ලභයි. ඒක දැන් ලැබිලා තියෙනවා. එනිසා අප්‍රමාදයේ. දුර්ලභ කම සම්පත්තියේ අනුගුණ දිනුම් මාත්‍රක මන්ද බුද්ධිත යන්නේ අභාවිතාවන්ගේ දොර ඉන්ද්‍රිය සම්පන්න ක්ෂණ සම්ප්‍රාප්තිය දුර්ලභයි දැන් ලැබෙන තියෙන අප්‍රමාදී දුර්ලභ සම්බ්‍රාජ්‍යා සාතන කලෙද දුර්ලභයි දැන් ලැබෙලා තියෙන අප්‍රමාදී දුර්ලභෝ සපුරුත සංසේවෝ දුර්ලභං සග්ගම්ම සරණං බුදුගණාන්ත ලැබීම දුර්ලභයි අද ලැබිලා තියෙන අප්‍රමාදී දුර්ලභෝ සපුරුත සංසේවෝ සුගතියට නිවනට මඟ සාදා දෙන කල්යාණ මිත්‍ර සංස්කෘතියේ දිනදායි අද ලැබිලා තියෙනවා අප්‍රමාදී මෙම දිනපතා කුමිකා දිස්සංඝයා වහන්සේ කරුණාශාසනා කරන්නේ අප්‍රමාදකාරී යකා සුභිතෙන් පිළිගන්න දේ වැඩින්න අන්තිම දේශනා පිළිත් අප්‍රමාද බුදුබණ කදී මෙන්න මේක නිසා බෞද්ධයන් වශයෙන් අපට ලොකු වගකීමක් තියෙනවා චින්තාමානීක රත්නය අතර ලැබුණා වූ බෞද්ධයා ඒ චින්තාමානීක රත්නය ආරක්ෂා කරගන්නට ඕන. එය අල්මාදීක දාන නිසත්‍යාලුකුත් වැඩක් නෑ. අතුරු ගහන් වෙනවා. දරපතු දුක්ඛනක කියලා විවිධ රකින් නැති ඇටයට සුරක්ෂිතව සාදලා සුවඳින් මලින් පූජා කරන්නට ඕන. සුවඳින් මලින් පූජා කරමින් අවශ්‍ය අවශ්‍ය දේ ඒ ලබා ගන්න ඕනේ. අවශ්‍ය දේ කියවන සමහරෙට මට පුරා බොහෝටක් ලැබේ වතුරේක ලැබෙන්න පුළුවන්. ඒ වගේ බලාපොරොත්තු එහෙම කරන්නේ කියොත් සිතාමානී අසු ගහම වෙන්න පුළුවන්. සිතාමානී කියලානේ කුණ විපාකයේදී. මහා පුණ්‍ය විපාකයේදී. ඒ පුණ්‍ය විපාකයෙන් ලැබෙන සිතාමානීයෙන් ලබන්නට ඕනේ තවත් ඉන් වැඩෙන දෙයක්මයි. යාපීතු චින්තාමානී ප්‍රඥේත වැඳලා ගරු කරලා මට ලැබේවා සතරම් බුදු පිළිමයක්. අනිවාර්යෙන් ලැබෙනවා. නැත්තම් මට ලැබේවා මේ මහා බෝධින් වහන්සේ වැනි බෝධි වෘක්ෂය ලැබෙනවා. නැත්තම් මට ලැබේවා උන්පතේ ලියවුණු ත්‍රිපිටක ග්‍රන්ථ පන්තිය ලැබෙනවා. ඒ වගේම මට ලැබේවා කුංචිතේ හදපාඩම් කරගැනීමේ ශක්තිය ලැබෙනවා. මට ලැබේවා මේ මේ විදියට මම දානයක් දෙන්න යනවා කියක් නමකට මට ජීවනයේ ආහාර පාන ලැබේවා. ලැබෙනවා. ඒ වගේ උසාව කරගන්න අවශ්‍ය දේවල් තමයි චින්තාමානී ප්‍රඥයෙන් ලබන්නේ තියෙන්නේ. එමනම් මේ චින්තාමානී ප්‍රඥේ උපදවාගත්ත පහල කරගත්ත දින ප්‍රයෝජනවත් වෙනවා. අපට ලැබුණා කියන චින්තාමානී ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ මානී ප්‍රඥාව. ඒ තමයි ගෞතම සම්මා සම්බුද්ධ සාධනය. ඒ මේ සම්මා සම්බුද්ධ සාධනයේ තුල අපට සිතුවකතෝ දේවල් ලබා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ සඳහා අපි තේරීමයි මේ සිදු කරන්නේ. අපි දීපිකාන්තිය රකිනවා, පොහොයට සීල් රකිනවා, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ වඩනවා. මේවා වඩමින් අපි මේ මහා පිණිත විපාකයෙන් ලබාගත් උදකාර්ණමික චින්තාමානීක රත්නයෙන් නැවත නැවත ඉදිකේ කියන්නේ නෙමෙයි දෙවලෝ බමලෝ යන්නේ නෙමෙයි ඒවත් ඉක්මෝලා යන හැටියට ඥාන ලබන්නේ විපස්සනා ඥාන වඩන්නේ මාර්ගඵල අධිගමනයේ ලබන්නට අපි ප්‍රාර්ථනා කරගෙන කටයුතු කළ යුතුයි ඒ සඳහා තමයි මේ අපි දෙන්නේ පරිවර්ත සම්ප්‍රාප්තිය කියන්නේ දැන් අපට අපේ ජීවිතය දැනට පවතිනවා උපදී සම්පත්තිය. ගතු සම්පත්තිය, කාය සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය. මේ ප්‍රයෝග සම්පත්තිය දිනු කිනු කර ගැනීමයි අප්‍රමාද සදයෙන් අප කනුපාසනා කරති. ප්‍රයෝග සම්පත්තිය නම් නුවණින් යුතුව සිදුවින් කුසාගත කර ගැනීමයි. ඒ අනුව කලක බලනකොට අපි මොන තරම් භාග්‍යවන්ත පුණ්‍යවන්තයෝද කියන එක ඉතා යොමු කරන්න බැරි තරම් වචනයක් අධ්‍යයන. ඉතින් මේ භාග්‍යවත් පුණ්‍යවත් ජීවිතයේ තුලින් අපි ජෝති ජෝති පරායන වෙනවා. ඒ කියන්නේ නිවන දක්වාම අපි ආලෝකයෙන් ආලෝකයට යන්නේ. එවැගේම අර ජෝති ජෝති පරායන වීමෙන් අපට ලැබෙන ලෞකික සම්පත් අනිවාර්යයෙන් ඉදින් දෙපිටියනවා. නමුත් අපි බලාපොරොත්තු වන විදිහම මාර්ගඵල නිර්වාණ ධාතුව නම් අතරමඟ ලැබෙන ජීවමානුසාවේ සත සංකප්ප කෙරෙහි සංනාමිච්චමාන වලින් අපි බැඳෙන්නේ නැහැ. එලෙසමක් කියනවා නම් කොළඹ සිට අනුරාධපුරයට දුමුරිය එක එකක් ගත්තහම ඒ අනාත්ම මඟ එක්තරවත් වෙන වෙන නගරවල අතර සම්මුඛ වෙනවා අපි බඳින්නේ. බැඳෙන්නේ දුනොත් අරමත් ඒ දුරියටම නැගිනවා. ඒ ගණනාව වාදතුරු. ඒ වගේ අපි නිවන් සඳහා උසාවිතර වෙන යාමේදී ඒ නිවනට යන තුරු කාර්යයෙන් සතුරෙන තුරු අපි අනිවාර්යයෙන් විතුවක් නැත සුගතියට යනවා. නමුත් අපි නිවන් සඳහා සත්‍යව කුසල් ඇති දෙමින් ඒ සුගතිය රැඳෙන්නේ නැහැ. ඒවා පියමන් කරගෙන අපි නැවත නැවතත් ඒ නිවන කරා කියන පාරමී ගුණ සතුරාගෙන සුගතිය සුගතියටම ගිහිල්ලා යම් දවසකදී අපි බලාපොරොත්තු වූ බෝධි ඥානයේ සාක්ෂාත් කර ගැනීම අමා මහ නිවනේ මෙන්න මේක නිසා අපේ කලිය ප්‍රථම දේ තමයි අප්‍රමාදව භයෝග සංපත්තියේ පිරෙනදී උසාවියක්වත් පිළිගන්නේ. දැන් මේ ගිලන් ආලහරත් විෂාරෝගී කාලාව. මේ ස්ථානයේ දැන් අවුරුදු 12ක් වැඩි කාලයක් පවත්වාගෙන ආවා. 1991 සිට. සෑම වර්ෂයකම මහා සංගරෝණ වස්සක් වාගෙන ඒ උතුම් පින්කම් තේරි දිගට පවත්වනවා. මේ ආලෙත් මේ පින්කම සම්පූර්ණ කර ගැනීමයි දැන් මේ තේරිගෙන ගන්න. විශේෂයෙන් මේ ආලේ වස්තාරාධනා කළ දිනුවක් මෞස්තුරු දෙකල අපතවත් ආරාධනා පින්කමට ආරාධනා කළා විශේෂ වශයෙන්. බලාපොරොත්තු වුණා ඒක සහභාගී වෙන්න. ඒ නමුත් ඒ දිනේ අනුව සහභාගී වෙන ලැබෙන බැවින් අපි ප්‍රතිඥාවක් දුන්නා පූජ්‍ය හෝතේ වප්ප ස්වාමීන් වහන්සේට අද මේ දවස් ඇවිල්ලා ගහම් ප්‍රදේශිනව සංග්‍රහ කරන්න කියලා. එයින් බලාපොරොත්තු වුණේ මේ වත්තවසාන වත් චින්තනයේදී දේශනා කරන්න ඕන බණපදයක් මෙතන දේශනා කරන්නේ කියන හැඟීම. ඒ කියන්නේ වත්තවසාන පින්කම බොහෝ දෙයින් බොහෝ දෙනා පිළිගන්න ලබන්නේ අසින පින්කම් වල හැටියටයි. සත්‍ය පින්කම් ඒක කයෝග සංකප්පියයි. බුද්ධ ශාසනය කරන්නේ තියෙන උසස්ම පින්කම් දෙක එකක්. පරෝධ සම්පත්තිය. ඒකවල කර්ම පූජාවක් කළත් මේ සම්බන්ධ කරුණ රාශියක් එකතු වෙන්නේ තියෙනවා. පළවෙනි කාරණේ බුද්ධ ශාසනයක් තියෙනවා. දෙවෙනි කාරණේ බුද්ධ ශාසනය උපසම්පන්න භික්ෂුන් වහන්සේලා වැඩ වීම. තුන්වෙනි කාරණේ උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට දරවත් අනාගාමී වෙනට ආරාධනා කොට සතරු ගායදී. හතරවෙනි කාරණය වක්මාන විනය කර්මයේ සිද්ධ වෙනවා. දැන් තව දවස් කීපයකින් වක්මාන විනය කර්මයේ සිද්ධ වෙනවා. තව මේ මාසේ 10 වෙනිදාට වක්මාන සිද්ධ වෙනවා. සිංහාව සියර මාර්ග යලේ දෙකිනතෝ. වත්තානාර මාසින් අවසාන මාසින් කියන සියර මාසය. ඒවර සියර මාසය කියන්නේ කර්ණ පූජා පාත්‍ර ලබන සියර කර්ම සිදු කරන මාසය නිසායි. විසාංගධාරයේ වික්ෂුන් වහන්සේලා පලා පංචකූලිකාංග, දේකීවරිකාංග ආදී ජීවර සම්බන්ධ විසාංගධාරයේ වික්ෂුන් වහන්සේලා අවුරුදු 11 මාසය තුල කිසියම් සූරක් ගැන හිතන්නේ නැහැ. සූරු පිළිගන්නේත් නැහැ. උන්වහන්සේලා සූරු ගැන හිතන්නේ සූරු මාන්නේ කතාන්නේ මෙන්න මේ සියලු මාසයේ තුලයි. එවාගේම සදාවත් බෞද්ධයෝ සෝරා සමාදන්ව පවාරණය කළ ලෝක සම්පන්න ස්වාමීන් වහන්සේලා සංඝරත්නය වැඩිම තැනක ආත්ම පූජා පවත්වනා ගන්නේ තේ මාස යතුරු පිළිගනි නගර ජීවර මාසිකයේ. ඒක උතුම් 29යි. අවතාර මාත්‍රේ 23 29යි බුද්ධ වර්ෂ හැදී. එතකොට 29 දවස් ඇතුළත යම් කිසි දවසකදී ප්‍රශ්න පූජාවක් පවත්වන්නට පස්වෙනි කාලයේ වශයෙන් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා අදුම ගානේ පස්සම වැඩි ඉන්නකෝ. අදුම ගානේ පස්සම. ඊට වැඩි වෙන්නට වරදක් නැහැ. වැඩිව කරමුක හොඳයි. ඊළඟට ඒ තුන් මාසෙ ඇතුළත මහා සංඝරත්නයේට දීපයෙන් උපස්ථාන කළ අතරත අපි අහවල් දාසේ මේ ස්ථානයේ ස්වාමීන් වහන්සේ සතියක් පූජා කරනවා කියලා කියන්නේ. වක්ෂතු ස්වාමීන් වහන්සේලාට සතියක් පූජා කරනවා කියලා කියන්නේ. කිව්වොත් ඒ සතියක් කියන්නේ දැන් බොහෝ සේනාසනවල බොහෝ විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා කරමුණු වල සත්‍ය පූජා සංවිධානය මේක වැරදි. සත්නම් තම අති උත්සක්කං වර්තති. කියලා බුදුරජාණන් වහන්සේ සදාහන් කළ තියෙන අදහස අර්ථ කතාව දැක්වෙනවා. ආකාශකෝ ඕකින දුව. අහතෙන් යත්නවා මේ කටිනේ නම් අති උත්කෘෂ්ට වශයෙන් වදිනවා. ස්වාමීන් වහන්සේගේ දෙමාපියන් දෙන්නටවත් කියන්න බෑ අම්මේ තාපිලා සතියක් පූජා කරන්නේ. ඒක විඤ්ඤාති පරිකතා ආදී ගොරව සදාතු ඥානවන්තව කලීතු පූජාවක්. අපි කුඩා කාලේ අපේ ගමේ වස්සතුවා ස්වාමීන් වහන්සේ නමක්. වාර කීපයක් පස්සේ අපි බොහොම ලපටි. වයස 89ක දරුවෝ. ඔය අතරත කර්ම පූජාවක් එළඹුණා. ඒ කර්ම පූජාවේදී හරියේ කර්ම පූජා කරන දරතේ පමණයි ඉතින්නේ කර්මයේ මහයන් මහාන නැතින යන්ත්‍රය ගෙනාවා. ඒ මොකද අපි හා මුතුන් ස්වාමීන් වහන්සේලා එන්නේ ඊයේ උදේ ඊයේ අන්දර ගෙනානම් මේ නැතින ගුණ ලේසින් අරුදේ පාන්දි වෙනවා ගන්න. නෑ දරුවා මේක එහෙම කරන්න නෙමෙයි. මේ නැතිම giderට තිබුණා. මේ නැතන ගියේ ගෙනාවා නම් දැනගන්න මෙතන කටුවක් වෙනවා කියේ. ඒසා මිනිස්යන්ගේ මිනිස්සු දැනගෙන ඉතියට සාමුහාසිරාට අංගවල සිදුන නැති නිසායි කල් නැතුව නැති වෙනාට නැති. මේක හොඳ සාධනක් කියලා ඉගෙන ගන්න. ඒ වගේ තමයි අපේ පරිණි ස්වාමීන් වහන්සේලා විසින්. ඒකත් මේ විදිහට නොදන්නා විඤ්ඤාති පරිසතාදී නොදන්නා සත්‍ය ප්‍රෝදානම් කරගන්නවා. කර්මයේ තියෙනවා පරිවාර පරිස්කාරය. ඒවට කියනවා ආනිසංස පූජා කියලා. කර්මයෙන් ලැබෙන ආනිසංස පූජා තමයි පරිවාර පරිස්කාරය. ඒක කියන්නේ විචුණාසලාට අවශ්‍ය වෙන යම් තාක් දේවල් කියනවා නම් ඒක සාදු කරන්න පුළුවන්. උත්තර කාලයේ තියෙනවා පරිව පරිස්කාර ගාන කියලා. කර්මයක් පූජා කරන සෑම පරිස්කාරයක්ම අංග සම්පූර්ණ කළා ඒ කර්මයේ පූජා කරනවා. එතකොට පූජාවන්ග බොහෝතේ ධර්ම කාලයේ සිදු කරන්නේ රත්න වස්ත්‍ර පූජා කරනවා අදිනකතරේ කණිකපි චූරට දෙපි චූර පුරවතයි රත්න වස්ත්‍රයේ මහාන්දාවත්‍ය ගෝල් ඉදිකටු ආදී පවා එල දෙක්වා තිබෙනවා සූරේ පරිවාර පරිස්කාර සහිතව රත්න වස්ත්‍රය සම්පූර්ණ කරගෙන ඉගෙන අරුණෝදයට සත්ව ඇවිල්ලා තමයි මහා සංඝරත්නයේ පස්සමක් ඉදිරියේදී රත්න උවා පවත්වන ලබන. කර්මය සමකතු කරන වෙලාවේදී අර ආනිසංස පූජා වස්තු ආදී තියෙන සීලෝම පොද පරිස්කාර සතන පූජා කරන සංවිසවාස දිනක කොහොම සමකතු වෙනවද? සමහර විට සමහර කෙනෙක් අතරනම් ගෙනෙමින් කියනවා. අද මේ ස්ථානයේ කර්ම පූජාට කියලා ගෙනෙමින් කියනවා අතේ තියෙද්දි කර්මයේ ඒවා සංවිසවාස වෙනවා. එවැගේම සමහර විට දේවල් වල ආදාන විදිනවා. ඒ අද සත්න පූජාට වර්ණ සංඝයාට දන් දෙන එක දාන වෙනවා. ඒවා විදෙද්දීම සංවිතේ නැමෙතන වාසු කියනවා. ඒ කර්මන පුදුම දෙයක් මේ සත්නයට පරිවාරවත් සංගත වෙනවා. එතකොට ඒ සත්න ආස්කාරයේ ලැබෙන විසුණු වහන්සේලා සත්න වාස්තේ ලබාගෙන සීමා මාලකයට වැඩම කරලා වක්කසුව විසුණු වහන්සේලා අතරට සූරු දුරවල විශ්වාසය ළඟට මේක පවරන්න ඕනේ. සමාධි තේරු දුරල කෙනෙක් නැත්නම් සංවිස්තරයන් වහන්සේයි. ප්‍රධාන විස්තරයන් වහන්සේයි. ඒ කඨිනාස්කාර විනේ කර්මයෙන් මහා සංඝයා විසින් පුද්ගලයාට පවරනවා. පවරන පස්සේ ඒක මහාන්ද සතංග මහාන්ද සීල දුක්ඛුන් වහන්සේ උදව් වෙනවා නැත්නම් එයාට ආපත්‍ය සිද්ධ වෙනවා. මගාරිය තෝරතනින් අවශ්‍ය දෙනෝ ගන්න සතංග මහාන්ද හොරන්න පරිපෝවන් ඔක්කොටම උදව් වෙන්න ඕන. නැත්නම් වික්ටෝරියා හේලා නගරියත් එයාට නාහකට සිදුවේ. ඒ තරම් ගරුකවා. ඊමත්‍රා බුදුරජාණන් වහන්සේගේ කාලේම සත්‍ය පූජාවක් සිදුවෙච්ච බව සමන්ත ප්‍රාකාදිකා විනයාට කතා දෙයක් වෙනවා. එදා ලක්ෂයක් සංඛ්‍යා වැඩි ඉඳලා තියෙනවා ඒ සත්න පූජා පිළිතුර. එදා කර්මය බාහිරගෙන ගැතියේ අග්‍රස්රාවක් යන වහන්සේට. ඒ කර්මය මහාන වේලාවේ කුමකුදා බුදුරජාණන් වහන්සේ දෙලින්නා ඉදිකාතර නූලන්නා දෙනීම කර්ණාකාරයේ නැත්නම් කර්ණී නැතිව ආදී කටයුතු වලට කර්ණ විදේ කර්මයේ සහභාගී වෙලා තියෙනවා. පාරවන කෙනෙක් යම් කිසි කුණාතනමක් මේ විහාර සීමා පාර යනවා. එහෙනම් එන්න ඕනේ. එහෙම නෙවෙයි උදව් වෙන්න ඕනේ. මොකද ඒ කාලේ නැතිව වලින් මහර පිටක් නැහැ. අතින් විකසිත මහර පිටක තිබුණා. දැන් මේකට පහසුකම් තියෙනවා. ඊළඟට ඒ කටනේ ලබාගත් ස්වාමීන් වහන්සේගේ එන කටන වස්ත්‍රයේ අපල මහල ඕගල පදු කෝල එකාම ආස්කාරන විනය කර්මය කරන්න තියෙනවා. ඒක සීමාවක් වහලා තියෙන වස්තකා පිටාන ඇතුළතදී සම්පූර්ණ ජීවර දෙකක ජීවර අන්දන කියන දිනේ එක සකස් කරගෙන කලින් තිබුණ ඒ ජීවර ප්‍රතික්ෂේප කරලා පසුගන්නේ කළ අලුත් ජීවර අදිස්ථාන කරලා කටිනාස්කාරයේ පවත් ගන්න තියෙනවා. ඒක වෙන වෙන මුලින්ම කාරණා. ඊට පස්සේ වස්තුතු උපසම්පන්න විසුන් වහන්සේලාට ඒ ආනිසංස අනුමෝදන් කරන්න ඕනේ. ඒකෝට කටේ ලබා විසුන් වහන්සේලාට ජීවරයක් ආනිසංසයක් දෙකම ලැබෙනවා. අනිත් විසුන් වහන්සේට ආනිසංසය ලැබෙනවා. ඊළඟට පරිවාර පරිස්කාර තිබුණානේ ඒ සියල්ලම කටිනේ මේ විසුන් වහන්සේටයි. වාසිකේ දැනත් වෙන ඕනේ අනිත් දුක්ඛෝල ආසලාට බෙදා හදා දෙයි. ඒකත් කාර්යය. අනිත් දුක්ඛෝල ආසලාට තරම් විතරක් ගන්නව බාර ගන්න බෑ. අතේ ලබාගත් දුක්ඛෝල ආසයේ කැලැත්තෙන් ඒවා බෙදා දෙන්නට පුළුවන්. එතකොට මේ කටුණය ලබා ගන්න ඒ දුක්ඛෝල ආසයට ආනිසංස අනුමෝදන් වූ දුක්ඛෝල ආසයලාට සියර මාසයයි හේමන්තිස්සේ මාස හතරයි දින මාස පහ තුනදී විනය ශික්ෂාපද පහෙන් ආපති නොවීමේ ආනිසංස පහක් ලැබේ. මෙන්න මේක තමයි විශේෂයක් වෙන්නේ මේ කර්ම පූජාවේ. මොනවාද මේ ආනිසංස පහ? අනාමන්තකාර, අකමාදානකාර, ධන භෝජන, යාගත ජීවර, ලෝක ශාස්ත්‍රයේ චූරුපාදිකම මෙන්න මේ ආනිසංස පහ. අනාමන්තකාර කියන්නේ විචින් වාසලාප තියෙන අභික්ෂා පදයක්. සුද්ධ සාහිත්‍ය අනුව දෙක ඇතුලේ වස්තුනි වර්ගය කියන අතේන වර්ගය කියලා මේ ශික්ෂාපදය. යෝපන නීකෝ නිවාසිතෝ සමර්ථෝ සමානෝ සංසම්බික්ඛෝ මනාපුච්ඡා පුරේ වත්තං වා ගච්ඡාදක්ඛං වා පුරේ විකාරිත්තං වා පඤ්ඤයේ අන්‍යතර සමයා සාහිත්‍ය සත්තාවන් සමයේ සියල දස්තිවරකාර සමයේ සියලකාර සමයේ ආන්තත් සමයේ යම් කිසි වික්ෂුන් වහන්සේ නමකට කියලා දාන ආරාධනය. ස්ථානයෙන් දෙක දානයක් ආරාධන තියෙනවා. ඒ දාන ආරාධනයේදී මේ ආශික දුක්ඛුන් වාසේව මොකද නොකිය. ඒ දානයේ නොකරා දාන ඉස්තරාදී පස්යාරි ස්ථානයෙන් බාහිර යනවා නම් ආපත්‍ය සිද්ධ වෙනවා. නමුත් මේ කඨිනාකාර විනය කර්ම කළ දක්වාටම ඒ මාස පහ ඇතුළත ඒ ආපත්‍ය සිද්ධ වෙනවා. අර ආපත්‍ය සුළු කටේ කන්නේ නෙවෙයි. අඩුවතු මේ රඳේ තුනට ආපද සිද්ධ වෙනවා. ගම් නැති පාරක යනවා. ගම් අතරින් යනවා නම් ගමින් ගමට ආපද සිද්ධ වෙනවා. නමුත් මේ කත්නාස්කාර විනය කර්මයේ කලෙන් පස්සේ ආනිසංස වශයෙන් එම ආපද සිද්ධ වෙනවා. අන්න ඒක ඒක ආනිසංසය. ඊළඟ ඥාන මොහොතේ අනාමත්‍යකාර අසමාදානිකාරය. විසුණු ආශ්‍රයයට කියනවා නිස්සග්ගය ආපත් තුනක්. එයින් පළවෙනි පියවර මාර්ගය කියන දෙවෙනි සික්ඛාපදය දෙන්නේ. නිශ්චිත චේරාත්මෙන් විස්තුනා උපසත්යේ කපිනේ ඒකසත් සම්විතේ දිට්ඨි දිට්ඨිවරෙන විස්වාතයේ අඤ්ඤතර දිට්ඨි සම්මුතිය නිස්සග්ගයන් පාදිතිය. ඒ කියන්නේ වන්නේ චීවරේ සම්පූර්ණයි. සොරස චීවර මාතේ හා කඥාවේ සත්‍ය මාත අර අන්තිම දවසේදී තුන්තුරෙන් ගෙන් වෙලා එක අනුරක් හරි නැංගෝ ඒක නිස්සබ්දී වෙනවා ඒක සම්මුතියක් නැතිනම් නිස්සබ්දී වෙනවා ඒක බරපතලාපත්තියක් අර කලින් කියපු ආකාරයට ඒකයි බරපතලයි නිස්සබ්දී කියන්නේ ඒකයි නමුත් මේ කඨිනාකාර දුකම මේ කඨිනාකාර විනය කර්මයෙන් පසුව ඒ කඨිනානුසාරක කාලය තුළදී තුන්තුරෙන් එකක් දෙකක් වෙනම හරි හත් වශයෙන් වෙන දහසිකව කියලා ඒවා නිස්සබ්දී වන්නේ නැහැ ආපතු සිද්ධ වෙන්නේ උනාතයට සම පිළිවෙත සාරිකා ආදී ගමන් වල කියන්න පුළුවන්. අන්න ඒක නිසා ඒක දිරඥානිකල් කියයි. තුන්වෙනි කාර්යය ධන භෝජනය. ඉක්ුණාතලාරි කියලා තව ශික්ෂා පදයක් භෝජන වර්ගයේ එහෙම. ධන භෝජනයේ පාදී අනිවාර්ය සමය ආපාදී කියන සත්‍යයන් සමයෝපී. විලාන සමයෝපී, තීරදාන සමයෝපී, තීරකාර සමයෝපී ආදි වශයෙන් ක්‍රම හතක් තියෙනවා. දෙයින් ධන භෝජන කියන එකේ තේරුමක් දැනීම කරගන්නට ඕනේ. වික්ෂුන් වහන්සේලා හතර නමක් හෝ ඊට වැඩි නමක් කොට ආරාධනා කරනවා විනය කර්ම නැත්නම් සත අරු සතරු නොදන්න බාධ දෙන්නේ. අපි මෙතන වැඩසාලේ තියනවා දැන් ගුරුවරයා කෙනෙක් මොනවාද අය වගේ ආරාධනා කරනවා. එක දවසක් අපි ගුරුවරයාට ඒ අලුත ඉඳලාක් තියෙනවා ස්වාමීන් වහන්සේ අද අපේ එතුමුගේ අපේ නූද ස්ථානක වදින්නේ. අර නම කිව්වා. නූද ස්ථානක වදින්නේ. එයාම නම කියනවා සමහරු. ජාතිකයේ ජීවිතින් සංසගෝධනයේකයි දෙයක නම කියලා ඒ නම කියපු දානයේ සඳහා උපසම්පන්න භික්ෂුන් වහන්සේලා හතර නමක් හරි වැඩි නමක් පිළිගත්තා නම් වැඩියා නම් අන්න ඝන භෝජන කියන ආපත්‍ය සිද්ධ වෙනවා. ඒක පිළිගන්නකොට විස්තර වෙනවා. එවාගේ වෙනදීදී පුදක් පාසා ආපත්‍ය සිද්ධ වෙනවා. වාචික සිද්ධ වෙනවා. ඒක විශේෂ මේ සිතාකාරයක් ආහාර පාන ගැන. ඒ මොකද බෞද්ධයන් හරි ඒ දාන ආරාධනා කළේ කියලා දැනගන්න සතුටුවදී ආරාධනා කරන්නේ. ස්වාමීන් වහන්සේ අපේ දාන සුවදී කියනවා නම් හරියි. නැත්නම් අපේ සංගීත සාහිත්‍ය වලින් අපේ කලාවට ගන්න වලින් මොන කියන්න පුළුවන්. අර අපේ බස් ගානේ, පිටු ගානේ, ආම්ත ගානේ, නූඩෝස් ගානේ, පාන් ගානේ ඔහොම කිව්වොත් ඒ භෝජනේ නම කියපු නිසා පිළිගන්න කැතනවා. හැබැයි මෙන්න මේ කියන ජීවන මාර්ග 12 ඒ කර්ණානි පස්සනාත ඉලදී ඒ වචනයෙන් හරි ආරාධනා කළත් ඒක පිළිගන්න පුළුවන්. ඒකෙන් ආපත්‍ය සිද්ධ වෙනවා. අන්න ඒක තිබෙනවා ඝන භෝධන ඒ ආනිසංසීති. හතරෙනි කාලේ යාවගත ජීවරේ. වික්ඛුලාහතලාද කියනවා අර නිස්සංගිය සික්ඛාපද විරාතුරෙන් පළවෙනි එක ඒකට කියන කටල සික්ඛාපදයේ කියන. ඒ කොහොමද? මේකත් ජීවරයෙන් දෙකුණා ඔබටත් මේ කටනේ ගතා කරන අතිරේක ජීවරන් ධාරේ සම්බන්ධ අතිස්ථානයේ කෝටිස්සක්යන් පාදිතිය. ඒ කියන්නේ මේ කටිනාංශක නැති වේරණාසේ නොවන අනිස්කාරයේ තුලදී ඉක්තුන් වහන්සේට අදිස්ථාන කළ සූදාහාර අතිරේක සූරු කියනවා නම් වැඩිපුර සූරු කියනවා නම් දවස් 10යි තියාගන්න පුළුවන්. දවස් 10 ඉක්මුණා නම් 11 වෙනි අරමෝදේදී මේ අතිරේක සූරු විශ්වාසය වෙනවා. විශ්වාසය වෙනවා. ආපත දෙකේ තියෙනවා එවාගේම මෙත දෙකේ තියෙනවා. නමුත් ඒ විස්සග්ගෝ නම් පස්සේ ආ පරිභෝග කරන්න බෑ. පරිභෝග කරන වාලයක් පාසා විස්සත් කියලා හිතෙනවා. නමුත් මේ සත්‍යාවිකල්ප මාත්කාර පරිච්ඡේදයේ තුලදී ඒ කුරුසූරක වඩා ඕනෑ තරම් අධිකාර නොකර විකල්පනේ නොකර අතිරේක සූරු සබා ගන්න පුළුවන් පරිහරණය කරන්න පුළුවන්. ඒක තමයි යාවදත් සූරුවේ. ඒකත් විශේෂාංශයක්. පසුම කාලයේදී කියලා යෝග සත්‍ය ස්වરૂපාදෝ සෝතේ සම්බන්ධයි. ඒ කියන්නේ එම සේනාසනයේදී යන්තා සංගත කොට ජීවර පූජා කරනවා නම් අර සතිනානිසත් දින කාලයේ කියලාදී. සංගත කොට ජීවර පූජා කරනවා නම් ඒ සියල්ලම සතිනේ ලබාගත් දුක්ඛ වහන්සේටයි කියලා නම් දුක්ඛයි කියලා. එයාගේම එම ස්ථානයේ යම් කිසි පස්තුත්පාදක කියලා ස්ථානයේ උපයන දේවල් තියෙනවා. දැන් සමහර විහාරස්ථාන වල තියෙනවානේ සංඝ සතු ඉඩම් වල ඉඳුරු වල අත්කරන පොල් ඉඩම් වල පොල් එවාගේ වෙනද ආදාන ලැබෙන ඉඩවා තියෙන සංඝ සතු දේවල් ඒ ඔක්කොම තියෙන පස්තුත්පාදක කියලා. ඒ උපන්න දේවල් පහළ වෙච්ච දේවල් සංඝාරණයෙන් පහළ වෙච්ච ඔක්කොම අර උපසම්පන්න වික්ෂුන් අතරේ අතනේ ලබාගත් වික්ෂුව කපි වෙනවා. උන්වහන්සේගේ කැමැත්තෙන් තමයි අනිත් පැයට දෙන්න පුළුවන්. ඒකට කියනවා යෝත සාත්‍ර සියෝ රූපා ගානිසල්පේ කියලා. එතකොට මෙන්න මේ ආනිසංස පහ ආයත සම්පන්න විසුණු ආර්ථේලාගේ මහල්තේලාට ආපති සිද්ධ නොවන ආනිසංස පහ ගැනීම වෙන තුන් සූර්ය අතපිරි කර ඕහත් ගාන පූජා කළා කරනවා මේ රක්ෂාන අවසානයේදී උපසම්පන්න විසුණු වාසය දිනේ හතලක් පූජා කිරීම එක පූජාවක් කිරීම මහත් ඵලයේ මහත් ආනිසංසයේ කියා දේශනා සඳහන් වෙනවා. ඒතර දැන් අපි මේ මහා පීඨමක් කරන්නේ මේ පළමුණු කරමුණ ගන්න. සමහර දැනුම තේරෙන්නත් අපි මේ කර්ම පූජා කරනවා කියන්නේ. මේ ඉතිරිය කාපියෙන් ප්‍රයත්න වෙන්නේ සසකරුත් සංගමේ භාවිතා කරන්නත් පුරුදු වෙනවා. අපිට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අපිවත් අවසාන සීකමක් කරනවා කියලා. නැත්නම් අපිවත් අවසානයේදී මේ සංඝයා රැස්කලා අපි යම් දානයක් දෙන්න කියනවා ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒකකට සැකයි. දැන් පසුගිය කාලේ මට මතකයි මේක අවුරුදු 15ක විතර ලොකු සීකමක් කළා කෝබ්දල. ඉස්රායලේ සූදාසිත ජාගෝ දෙස්කෝල මහත්මයා අවුරුදු 50ක් තිස්සේ තමයි මේකට දේ වුණා. අවුරුදු 50ක් තිස්සේ. 50ක් තිස්සේ දේ වෙලා බුදුම විදියේ ධර්ම පූජාවක් කරද්දී හැමෝටම කරගන්නත් අමාරුයි. යම් උපසම්පන්න ස්වාමීන් වහන්සේලා පස්නමක් ලබා ගත්තා. තමන්ගේ ගෙදර ඒ වත්තාන කාලයට පූජා කළා. තමන් වෙනම ගියක් කුලියට ගත්තා. ඊළඟට කුම්මාතේ පුරාම ඒ පින්කම් කළා. බොහෝම ආයේ ගඟේට විතර ධර්ම දේශනා කරමින් භාවනා කරමින් බුද්ධ වන්දනා කරමින් පුදුම පින්කම් දෙවියක් කරගෙන දැන් ස්වාමීන් වහන්සේලා අහනවලු මහත්මයෝ කවරද ප්‍රශ්න තියෙන්නේ? කවරද ප්‍රශ්න තියෙනවා අහනවා ස්වාමීන් වහන්සේලා හිතන්නේ නැතිව. නමුත් මෙතුමා කියන්නේ නැහැ. එතුමා කියන්නේ නැතුව කියනවා ස්වාමීන් වහන්සේ ඒක අපට පුළුවන් වාසකම් කරනවා. ඉතින් දැන් බොහෝ දෙයින් කරන්නේ තේනාතනයේක අද සත්න පූජා කරලා නෑ පෙරදාපේ ඉරිදේශනා කළ පහෝදා කන්න පූජා කරනවා. ඒකනේ පිළිකේතයක පෙරදාසේ වික්ෂුන් වහන්සේ එකතු කරනකොට අනිවාර්යයෙන් දැනගන්නවා පස්සේ පූජාව හිතයි කියන. නමුත් මේ ඥානවන්ත මහත්මයා මොකද කෙරේ? බුදු විදියේ සංවිධානයක්. එතුමාගේ පිළිස බොහෝම දෙලා තියෙන හොඳ ඉවත් පිළිසක්. ඒ ප්‍රදේශී. ඉතින් එතුමා ඒ හැම දිනාටම උපදෙස් දීලා තියෙනවා අහවල් වෙලාවට කවුරු පූජාවලදී නැගෙන්නා ඉන්න තෝරන පාන්දර පහල් දෙන්නේ. මෙතුමා පූර්ණ කර්ම පරිස්කාරවල සම්පාදනය කරලා ඒ කාලය ඇතුළත කර්ම පරිස්කාරවල සම්පාදනය යාන වාසික විසුණුහාත වල විහාරස්ථාන කරාතු කොම જાති වංගුදු මොල් જાතික කොම සංකාරී